විශාකා නෝනට තව ප්‍රශ්නයක් තියද? මම ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඔව්. දැන් අර කලින් ප්‍රශ්නේදී කලින් කලින් මහත්මයෙක් අහුවනේ අර මේ මොකද මත්පැන් පිළිබඳව එතකොට මට මතක් වුණා ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා අර තෙලිච්ච අෂ්ටපාන විදියටද මොකක් හරි කිලම්පසක් විදියට බුදුරජාන් වහන්සේටත් පූජා කරනවායේ මේ දලදා වහන්සේටත් එතකොට දැන් මේ ගැන මට ප්‍රශ්නයක් ඇති වුණා. දැන් මෙහෙමයි තෙලිච්ච සම්බන්ධ ඔය කාරණය ඔය දෙවැනි ධර්ම සංගායනාවෙත් මතුවෙච්ච කාරණයක්. එතකොට නොපැසුණු රා බීම කැපයි කියලා. එතකොට ඒක නොසුදුසුයි කියන බව තමයි දෙවැනි ධර්ම සංගායනාවත් එක්කලා භික්ෂුන් වහන්සේලා තීරණය කළේ. නමුත් බුදුරජාණන් වහන්සේට ශික්ෂාපද අදාළ වෙන්නේ නැහැ. උන්වහන්සේට ඒක ඖෂධයක් කියන මට්ටමින් හිතලා යම්කිසි කෙනෙක් පූජා කරනවා නම් ඒක ඉතින් ඒගොල්ලන්ගේ ස්වභාවය. හැබැයි අපිට ඖෂධයක් කියලා හිතාගෙන මොන මොනවා හරි කැමති දේවල් පූජා කරන්න බෑ. ඉතින් ඒවා සමහර රජවරු ආදිය ඇති කරගත්තු සම්මුතිය. ඉතින් ඒ ඒ රජවරු ඇති කරපු සම්මුතිය ඒ රජ්ජුරුවන්ගේ අනසකත් එක්කලා අද දක්වා දැන් ওই පූජා දෙකක් තියන්නෙත් එහෙමනේ දරදා මාලිගාවේ ඉහළ මාලේ පූජාව සහ පහළ මාලේ පූජාව. එක බුදුහාමුදුරන්ට පූජා දෙකක් තියන්න ඕනේ නමුත් ඒ රජ්ජුරුව එක අවස්ථාවක එනකොට පූජාව පටන් අරගෙන තිබුණා. එතකොට රජ්ජුරුවන්ට පූජාව තියන්න නැවත ඒ පූජාව තියලා දොරටුව වැහුවෙන් පස්සේ ආය රජ්ජුරුව ආවත් ඒක අරින්නේ නැහැ. ඒ නිසා රජ්ජුරුවන්ට ගෙනාවු පූජාව පහළ මාලේ තියන්න සැලැස්සුවා. එතකොට ඊට පස්සේ රජුරු එක චාරිත්‍රාක් හැටියට පවත්වාගෙන ගියා. ඉහළ මාලේ පහළ මාලේ දෙකෙන් පූජාව තියලා. ඉතින් එතකොට අද දක්වා ඒවා රාජ චාරිත්‍ර හැටියට. මොකද දලදා මාලිගාවේ ගොඩක් චාරිත්‍ර වාරිත්‍ර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එදා රජු බුද්ධ ගෞරවයෙන් කරපු විදිහට පවත්වාගෙන එන්නට උත්සාහ කරනවා අද දක්වා. ඉතින් ඒක වෙනම කටයුත්තක් නමුත් අපි යම් යම් දේවල් බුදුහාමුදුරන්ට පූජා කරනකොට දැනට සමාජ සම්මතයේ ඖෂධ හැටියට, ගිලන්පස හැටියට යෝග්‍ය දේවල් පමණක් පූජා කරන එක සුදුසුයි. ඒ කියන්නේ දැන් ඔය ගිලම්පස හැටියට දක්වද්දී අපි හිතමු තැඹිලි. තැඹිලි අපිට ගිලම්පසක් හැටියට ගන්න පුළුවන්. හැබැයි තැඹිලි මහපල හැටියට විකාලේ ගිලම්පසක් හැටියට පූජා කරන්න සුදුසු දෙයක් නෙමෙයි. එතකොට ඇයි ඒක නෙමෙයි කියලා කොහොමද තීරණය කරන්නේ? බුදුරජාණන් වහන්සේ මේවා දක්වනකොට ආහාර කෘත්‍ය සිද්ධ වුණත් ආහාරයක් හැටියට සලකන්නේ නැතිනම් ඒවා ඖෂධ හැටියට සමාජ සම්මුතියත් එක්ක ඒක පනවන්නේ. ඊට පස්සේ ඒකෙන් ඒක ආහාරයක් හැටියට සම්මත වෙලා තියෙනවා නම් ඒක පානයක් වුණත් ඒක යෝග්‍ය නැහැ. දැන් තැඹිලි ඒ වගේ. ඊළඟට කිරි අපි කිරි ටිකක් හදාගෙන පානය කරන්නට ගත්තන් පස්සේ ඒක හපලා කන දෙයක් නෑ පානයක් විතරට ගිලම්පසක් හැටියට අපිට වළඳන්න බැරිද ඒක විනයානුකූලව යෝග්‍ය නැහැ කුමක් නිසාද එතන ආහාර කෘත්‍ය සිද්ධ වෙන නිසා ඒ වගේම දැන් කොමඩු ගස්ලබු ආදී ඒවා මහ පළ හැටියට ගන්න. ඒතර පළතුරු තමයි. අනිත් පොඩි කුඩා පළතුරු දිය කරලා ගිලම්පස හැටියට වළඳන්න පුළුවන්. හැබැයි අර මහපල යෝග්‍ය නැහැ. ඉතින් හැබැයි යම් කිසි කෙනෙක්ගේ මහපල වලින් කිලම්පසක් හදලා බුද්ධ පූජාව තියනවා නම් බුදුහාමුදුරුවන්ට ඒක ගැටලුවක් නෑ. හැබැයි දන්නා කෙනෙක් එසේ නොකළ යුතුයි. අර භික්ෂුන් වහන්සේලාට අකැපයි කියන කාරණේ බුදුහාමුදුරුවන්ට ඒ විදිහට පූජා කරන්නට ගියාම විවිධ තමන්ගේ මනසත් ගැටෙනොත් ඊළඟට සමාජමය වශයෙන් විවිධ අර්බුද ඇති වෙනවා. ඒ නිසා මේ බඳු දේ නොකොට අපට ඖෂධ වශයෙන් පූජා කරන්නට යෝග්‍ය දේවල්, කැපසරුත් දේවල්, සමාජ සම්මත දේවල් ඕනතරම් තියෙනවා. ඒ නිසා මේ බඳු දේ පමණක් බුද්ධ පූජාව සඳහා යොදා ගන්න එක සුදුසුයි. හොඳම සවන්නස දැන් එතන ඇත්තටම එහෙම පූජා කරනවාද? කලදා වහන්සේට? දා මාලිගාවේ අට්ටෝරුවේ එහෙම තියෙනවා. ඔව් එතකොට එහෙම ඒක හැබැයි පණිඩයක් ගෙනියනවත් දන්නේ මේ සමාජයේ වැරදි විදියට ඒක දැන් ඒක දැන් ඇත්තටම ඒක ඖෂධයක්ද දැන් අපි කතා කරපු විදියට ප්‍රඥාව අඩු වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ පැහුණා මේක. දැන් ඒකෙදි තෙලිජ්ජ විතරක් නෙමෙයි රා වුණත් ඖෂධයක් හැටියට වෛද්‍යවරු නියම කරන්නට පුළුවන්. ඊළඟට ඔය දැන් තියෙන නොයෙකුත් බීම වර්ග තියෙන්නේ. එතකොට මත්පැන් හැටියට බොන දේවල් ඒවා වුණත් වෛද්‍යවරු සමහරට ඖෂධයක් හැටියට නියම කරන්න පුළුවන්. බුද්ධ කාලෙත් ওই ප්‍රශ්නේ ආවා. බුද්ධ කාලේ භික්ෂුන් වහන්සේලාට රෝගී වෙලා වෛද්‍යවරයෙක් කැඳෙව්වා ඖෂධ සකස් කරන්න. එතකොට දැන් ඔහු අරිෂ්ටයක් හිඳිනවා. ඔහු කියනවා මේකට මේ ඇල්කොහොල් මත්පැන් කලවම් කරන්න ඕනේ. නැත්තම් මේක මේ පදම එන්නේ නැහැ. මේක ඖෂධයේ අවශ්‍ය කෘත්‍ය කෙරෙන්නේ නැහැ. මොකද සමහර ඒවා ඇල්කොහොල් සාන්ද්‍රණයත් එක්කලා තමයි වේගෙන් ශරීරය පුරා පතුරවන්නේ. ඒ පතුරවන්නේ ඇල්කොහොල් මාධ්‍යයක් හැටියට පාවිච්චි කරනවා. සහ ඒකේ අර මිශ්‍ර වීමෙන් යම්කිසි ඖෂධීය ගුණයක් ගොඩනගනවා. මොකද ශරීරයේ අපි හැමෝගෙම ශරීරයේ යම් ප්‍රමාණයකට ඇල්කොහොල් තියෙනවා. එතකොට දැන් අර වෛද්‍යවරයා කියනවා මේකට ඇල්කොහොල් එකතු කරන්න. එහෙම නැත්නම් මේකට මේ මධ්‍යසාරය එකතු කරන්න. දැන් වික්ෂුන් වහන්සේලා කව මධ්‍යසාරය එකතු කරන්න එපා බුදුහාම තහනම් කරලා තියෙනවා. එහෙනම් මේ ඖෂධය හදන්න බෑ කියලා වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ වික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මේක බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා ඖෂධ කාර්ය සඳහා අවශ්‍ය නම් මධ්‍යසාර එකතු කරන්න. හැබැයි මධ්‍යසාර රසයවත් මධ්‍යසාර ගන්ධයවත් මතු නොවන හැටි එතකොට ඒ ඖෂධයට ඒක ඕන දැන් අරිෂ්ට ගත්තෙන් පස්සේ අරිෂ්ටවල 100ට ප්‍රතිශතයක් මධ්‍යසාර තියෙනවා. ඉතින් ඒ වගේ අපිට මේ දේවල් හූලක් ගහලා වෙන් කරන්න පහසු නෑ. ඒ නිසා තමයි මධ්‍යසාර සම්බන්ධ ශික්ෂා පදයේදී මජ්ජ පමාදට්ඨාන මජ්ජ පමාදට්ඨාන කියලා කියන්නේ මද පමනට කියන එක නෙමෙයි. මජ්ජපම මජ්ජ කියලා කියන්නේ මත් වෙන්න. පමාදට්ඨාන කියලා කියන්නේ සිහි කල්පනා වෙනස් වෙන්න. මත්වීමට සහ සිහි කල්පනා වෙනස් වෙන්නට හේතු වෙන ද්‍රව්‍ය සහ හේතු වෙන ප්‍රමාණය තමයි අයෝග්‍ය වෙන්නේ. එහෙම නැතුව වෛද්‍යවරයෙක් නිර්දේශ කළොත් යම්කිසි කෙනෙකුට මෙන්න මේ ප්‍රමාණය ශරීරයේ ඇල්කොහොල් දැන් ශරීරයේ ලුණු අඩු වුනහම ලුණු ගන්න කියලා කියනවා. එතකොට වෙනත් විටමින් වර්ග අඩු වුනහම ඒවා ගන්න. ඇල්කොහොල් ප්‍රමාණය අඩු වුණොත් ඒ ප්‍රමාණයට ඇල්කොහොල් ගන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරන්න පුළුවන්. හැබැයි ඒක උදව් කරගෙන ආ දොස්තර මහත්තයාත් මට කියලා තියෙන ටිකක් ගත්තට කමක් නැහැ කියලා ඊට පස්සේ තියෙන බෝතලයක් අමාරක් ගෙනත් තියාගෙන ඒක බලනවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න ඇති වෙන ඇති වෙනවා අපි මේවා සමාජගත කරන්න කියලා. දැන් ඔය පහුගිය කාලේ දැක්කේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ඔය වගේ මේ අපේ රටේ දේවල්, දේශීය දේවල් කියලා අර තෙලිජ්ජ ගහෙන් බාගෙන එකතු වෙලා බොනු. ඒ වගේවා යෝග්‍ය නැහැ සමාජගත කරන්නට. ඒවෙන් විශාල හානි සිද්ධ වෙනවා. ඒ මොකද මේ විනය ප්‍රඥප්ති කියලා කියන්නේ මේවා බුදුහාමුදුරුවෝ පනවලා තියෙන්නේ නිර්වාණ අවබෝධය සඳහා අනුක්‍රමයෙන් මනස පුහුණු කරන්න අවශ්‍ය සංවරය ගොඩනගන්න. ඒවැ ලොකු පසුබිමක් තියෙනවා. ඉතින් ඒවා නොසලකා හැරලා එක කාරණයක් දිහා විතරක් බලලා මේක ඖෂධයකට හොඳයි. ඒ නිසා ගැටලුවක් නැහැ කියලා එහෙම දේවල් සමාජගත කරන්න බෑ. ඒවා ඉතින් ගිහියෝ ඕන විදිහකට පරිහරණය කරාට ඒක ඉතින් ගිහියාගේ කාර්යයක්. මොකද ගිහියාට බුදුහාමුදුරෝ විනය ප්‍රඥප්ති පනවන නැහැනේ. පංචශීලයේ පව බුදුහාමුදුරෝ පනවපු එකක් නෙමෙයි. ඒක මනුෂ්‍ය සීලයනේ. ඒක රකින්නවද නැද්ද කියන එක තමන්ගේ වැඩක්. ඒ නිසා ගිහියට බුදුහාමුදුරෝ ශික්ෂාපද පනවලා නැහැ. තමන් කැමැත්තෙන් සමාදම් වෙනවා නම් පමණයි. හැබැයි භික්ෂුව කියලා කියන්නේ මේ ශික්ෂාපද ටික රකින්න තමන් කැමැත්තෙන් ඉදිරිපත් වුණු කෙනෙක්. ඊට පස්සේ ආයේ මට මේක බෑ මට මත්පැන් ඕන මට මේ තෙලිජ්ජ ඕන මට කෙස් වවන්න ඕන මට සිවුර අඳින්න බෑ ඒ වෙනුවට මට කලිසමක් එහෙම කරන්න බෑ මේක එක්තරා සංස්ථාවක් ඒ සංස්ථාවේ අදාළ නීති රීති තියෙනවා. දැන් හමුදාවට බැඳුනන් පස්සේ මට තොප්පිය දාන්න බෑ, මට මේ බූට්ස් දාන්න බෑ, මට මේ ඇඳුම අඳින්න බෑ, මට සරමයි කමිස එහෙම හරියන්නේ නැහැ. හමුදාවට බැඳුනා නම් එතන අදාළ නීති රීති අනුගමනය කරන්න. ඒ විදිහට කෙස් රැවුල් කපන්න ඕන. එහෙන් බැරි නම් එකෙන් අයින් වෙන්න. ඒ නිසා සංඝ සංස්ථාව කියලා කියන්නේ මේක නිකන් නිවන් දකින්න විතරක් තියෙන එකක් නෙමෙයි නිවන් දකින්න මහාන වෙන්න ඕනේ නෑනේ එතනත් අර නිවන් දකින්න පුළුවන් නේ ගිහිව ඉඳගෙන මේ මහානකම කියලා කියන්නේ තමනුත් නිවන් දකිමින් අන් අයටත් නිවන් මඟ පෙන්නලා මේ තථාගත ධහම බොහෝ කාලයක් ලෝකයේ තුල ප්‍රසස්තව පවත්වාගෙන යන සංවිධානාත්මක සංස්ථාවක් ඒකේ සමාජිකත්වය ගන්නවා නම් තම තමන්ට ඕන හැටියට එක එක දේවල් එකට එකතු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ.